හොඳයි එහෙමනම් සාවධාන වහන්න මේට මේ දක්වා නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හැකිවන ආකාරයේ දේශනා රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කරලා තියෙන දේශනා හරියට පිළිපැද්දා නම් ඒ තුළින් එකම දේශනයක් වුණත් ප්‍රමාණවත් වෙනවා නිවන් අවබෝධ කර ගැනීමට කෙසේ වෙතත් මේ දෙවෙනි ප්‍රතිඵල ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා අප කල්පනා කළා මේ ධර්මයන් ඇසීමේ ධර්මදේශනයන් ඇසීමේ තියෙන වටිනාකම පෙන්වන දේශනාවක් අද ඉදිරිපත් කිරීම. පංච විමුක්තාසන කියලා විමුක්තාසන පහක් වෙනවා විමුක්තාසන කියන සූත්‍රයේ තමයි මේක දැක්වෙන්නේ. පංචමාන බික්කේ විමුක්තායතනානි යත් බික්කුණෝ අපමත්තස අතාපිනෝ පයිත්තස්ස විහෙරතෝ අවිමුක්ඛං වාචිත්තං විමුච්ඡති අපරික්ඛේනාව ආස්වා පරික්ඛං ගච්ඡanti අනනුප්පත්තං අනුත්තන යෝගක්ඛේමං අනුපාපනාති කියලා එක පටන් ගන්න මේ සූත්‍රය යම් කෙසේ භික්ෂාවක් නැත්නම් යෝගාවචරයේ අප්‍රමාදව කෙලස් තවල වීර්යයෙන් යුතුව නිවන් ලබා ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම තුළින් තමන්ගේ සිත මේ දක්වා විමුක්ත භාවයට පත් වෙලා නැත්නම් ඒ සිත විමුක්ත භාවයට පත් කර ගැනීම සඳහා මේ දක්වා ආශ්‍රව ධර්ම සේවී නැත්නම් ඒ කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව ආදී ඒ ආශ්‍රව ධර්ම සේකර ගැනීම සඳහා මේ දක්වා නිවන සාක්ෂාත් කරන සාක්ෂාත් කරලා නැත්නම් ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර වෙන විමුක්ත ආයතන පහක් තිබෙනවා කියන එකයි ඒ කියන ලද පාඩේ සාමාන්‍ය අදහස. විමුක්ත ආයතන කියන්නේ නිවන් ලැබීමට උපකාර වෙන විමුක්තිය ලැබීමට උපකාර වෙන ක්‍රම පහක් කියන අදහස. එහිදී බුදුරජාණන් වහන්සේ දක්වන මෙලෙසින් ඉද බික්කවේ බික්කුණු සත්තා ධම්මං දේශේ තියඤ්ඤතරෝවා ගරුස්ථානීයෝ සබ්‍රහ්මචාරී මේ ශාස්ත්‍රයේ භික්ෂුවකට නැත්නම් යෝගාවචරයෙකුට යෝගාවචර පීෂකට ධර්මයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ විසින් නැත්නම් උන්වහන්සේගේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු විසින් මේ ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ අද කාලේ නිරන්තරයෙන් ඇසෙන ආකාරයේ ධර්මයන් නෙවෙයි නිබ්බාන පරිසංයුක්ත වූ ශුන්්‍යත පරිසංගතෝ ධම්මදේශනා නිවන් මඟ හෙළිපෙහෙළි කරන ශූන්‍යතාවයට මඟ පෙන්වා දෙනු ලබන ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන කරනු ලබන දේශනා. එවැනි දේශනා තුළින් තමයි එවැනි දේශනා ඇසීම තුළින් තමයි කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වන්නේ. අවශ්‍යනාවකට මෙන්න එවැනි දේශනා අද කාලේ අසන්නට නොලැබෙන තරමටම නැහැ. මේ ජීවිතේ පුරාම මට නම් කවදාවත් එවැනි දේශනාවක් අසන්නට ලැබිලා නැහැ. අප කරන අප කළ දේශනාවක් අසලා ඒක ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමක් කරනවා නම් යම් කිසි කෙනෙක් එවැනි එකක් හැර කිසිම ආකාරයකින් මේ ජීයේ දේශනේ අසන ගමන්ම නිවන් ලැබීමට හේතු වන ආකාරයේ දේශනාවක් අසන්නට ලැබෙන්නේ බොහෝ ධර්ම දේශනා ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ලබන්නේ ඔය අටුවා ටීකා වැනි පොත්පත්වල තියෙනවා කියවලා මතක තබාගෙන ඒවා ඒ ආකාරයෙන් මෙදිරිපත් කිරීමක් එහෙම නැත්නම් කිසිම ප්‍රායෝගික පදනමක් නැතුව Tamanට හිතෙන හිතන ආකාරයේ ධර්මය විස්තර කිරීම. එහෙම කරන ධර්ම දේශනා ගැන නෙවෙයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගික පදනමක් මත පිළිතලා නිවන්ස ලබා ගැනීමට හැකිවන ආකාරයේ ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ විසින් හෝ නැත්නම් ඔහුගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විසින් කරනු ලබන යතහ යතහ වික්ඛේ තස්ස වික්ඛුනෝ සත්ත ධම්මං දේශේති අඤ්ඤතරෝ අගරුත්ථානීයෝ සද්ධම්මචාරී මෙලෙසින් බුදුරජාණන් වහන්සේ විසින් හෝ ඔහුගේ ශ්‍රාවකයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු විසින් ඒ ධම්මයේ දේශනා කරගෙන කරගෙන යන විට ඒ ධර්මයේ අසමයේ සිටින ඒ භික්ෂුවට අත්පටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච හෝති ततः तथा अशो तस्मिन् धम्मे අත්ව පරිසංවේදී ච හෝති ධම්ම පරිසංවේදී ච කියලා බුදුහාමුදුරේ කරුණ දක්වන්නේ ඒ ධර්මයේ දිගින් දිගට අසාගෙන යන විට ඒ ධර්මයේ පිළිබඳ අර්ථය මනවින් අවබෝධ වෙනවා ඒ ධර්මයේ අවබෝධ වෙනවා මේකෙන් අදහස් කරන්නේ කියන ධර්මයේ අහගෙන ඉන්නකොට කියන එක තේරුම් ගන්නවා කියන එකයි ඕනම කෙනෙකුට කියන දේක් තේරෙවි තේරුම් ගන්නට පුළුවන් වෙයි. එතන ඒ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී කියන එකෙන් අදහස් කරන්නේ ඒ කියන ලබන ධර්මයේ තමන්ම හරියට අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු. අපි හිතමු දැන් පංචස්කන්ධය ගැන යම් කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් කිංහිසියා බික්කේ රූපේසා රෝකිංහිසියා බික්කේ වේදනාසා ආදී වශයෙන් කරුණු විස්තර කරනවා කියලා හිතමු. මේ රූපේ මනසාරයද්ද මහණෙනි වේදනාවේ මනසාරයද්ද මහණෙනි ආදී වශයෙන් පංචස්කන්ධයේ අස්සාර භාවයේ අලලලා යම් කිසි ධර්මයක් ඉදිරිපත් කරනවා නම් ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ ඉදිරිපත් කරන ලබනවා නම් ඒ ධර්මයේ අහන විට තමාගේ සිත තුළ Tamanටම මේ පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන්ම අසාරයි අසාරයි කියලා අවබෝධ වෙලා තේරෙන්නට ඕනේ ඒ කියන කරුණ වැටහෙන එක නෙවෙයි Tamanටම මේ පංචස්කන්ධ ධර්ම වල කිසිම සාරයක් නැහැ නේද? මේවා අසාරයි නේද කියන කරුණ පැහැදිලිවම අවබෝධයලා පේන්නට ඕන. මේ විදිහට මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ ප්‍රකාශ කරනවා නම් Tamanටම අවබෝධයලා පේන්න ඕන ඒකාන්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයි නේද? දුක්ඛයි නේද? අනාත්මයි නේද? මේවා කිසිම නිත්‍ය සුඛ ආත්ම භාවයක් නැහැ නේද කියලා. මේ පංචස්කන්ධ ධර්මයන් ඒ ආකාරයෙන් දකින දකින විට මන රූපේෂ නිම්බින්දති ආදී වශයෙන් දක්වන දක්වූ පරිදි මේ රූප වේදනා ආදී පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරෙනවා කියලා දේශනේ ඉදිරිපත් කරනකොට තමන්ගේ සිත තුළ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි කලකිරීමක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕන. කලකිරෙනවා කියපු කරුණ වැටහෙන එක නෙවෙයි තමන්ගේ සිත තුළ ඇතිවීම. ප්‍රායෝගික පදනමක් පාදක කරගෙන යම්කිසි ධර්මයක් දේශනා කරනවා නම් යම්කිසි දේශකෙන් ඔහු දන්නවා ඒ දේශනේ ඉදිරිපත් කරගෙන යන විට මේ අවස්ථාවේදී මේ ඇගේ සිත සමාධියටපත් වෙනවා මේ අවස්ථාවේදී මේ ඇයට මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරීම ඇති වෙනවා මෙන්න මේ අවස්ථාවේදී මේ පංචස්කන්ධ ධර්ම අතහැරිය යුතු වෙනවා කියලා ඒ එන්නේ අන්න ඒ අවස්ථාවේදී ඒ ධර්මයේ දේශනා කරන විට මේ නිබ්බින්දන්තෝ විරජ්‍යති මේ පංචස්කන්ධ කෙරේ කලකිරිය යුතුයි විරජ් විරාග විමුක්ති ඒක නිසා කලකිරුණාට පස්සේ මේවා අතහරිනවා නිදහස් වෙනවා කියන කරුණ ප්‍රකාශ කරනකොට තමන්ටම මේක කෙරේ සුද්ධම කලකිරීමක් ඇතිව තමන්ගේ සිතින් තමන්ට පංචස්කන්ධ ධර්ම අතහරින්න පුළුවන් වෙන්නට ඕනේ එහෙම කෙනෙකුට තමයි මේ ධර්මයේ පිළිබඳ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී අර්ථය ගැන අවබෝධයක් ලැබුවා වෙන්නේ ධර්මයේ ගැන අවබෝධයක් ලැබුවා වෙන්නේ. එහෙම ධර්මයේ අහන්නේ නැත්නම් ඒ ධර්මය ශ්‍රේණි තුනේ නිවන් ලබන්නට බෑ. තස්ස අත්පටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමොජ්ජං ජායති පමදිතසති සීජායති පීති මනසකායෝ පස්සම්බති පස්සාදකායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙසින් ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් අර්ථපරිසංවේදීව ධම්මපරිසංවේදීව මේ ධර්මයේ දිගටම දිගටම ශ්‍රවණය කරගෙන යනකොට ඔහුට ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත භාවයේ නිසා සිත ප්‍රීතියටපත් වෙනවා. ප්‍රීති මනසකායෝ පස්සම්බති. එතකොට කය සංසිඳෙනවා. පස්සබ්දකාය සුඛං වේදේති. විචේ සුඛයක් තමයි අත්දැකෙන්නට පුළුවන්. සුඛිනෝ චිත්තං සමාධේති. විචේ සිත සමාධිමත් භාවයටපත් වෙනවා. ඒ ධම්මේ ශ්‍රවණය කරන කාලය තුළදී මේ සෑම සෑම ධර්මයක්ම අහනකොට එහෙම වෙනවයි කියන එක නෙවෙයි. මේ ධර්මය අහනකොට කොහෙත්ම ඒ තත්ත්වයක්වත් දෙන්නේ නැහැ. මේ අපි කියන්නේ නිවන පෙන්වා දෙන ධර්ම දේශනාවක් නෙවෙයි. නිවන් මඟ පෙන්වා දෙන නිවනට යොමු කරන ආකාරයේ දේශනාවක් අහන විටයි මේ විදිහට සිදුවන්නේ. දැන් අපි දවස් තුනකට පමණ උඩදී මෙතෙන් ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. මේසු ගොඩක් හිටියා. එක එක්කෙනෙක් පමණක් අපට ප්‍රකාශ කළා ඒ ධර්මයේ අවසාන වෙනකොට ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් මගේ ශරීරයේ සීතල වෙලා සීත සීතල වෙලා ගියාය සම්පූර්ණයෙන් නිවිලා ශාන්ත තත්ත්වයේ බෝ වෙලා පැවතුනාය අර වෙන කිසි කෙනෙක් ඒ සත්‍යයට සිත පස්ස වෙලත් නැහැ ඒ ධර්මයේ අහන ගමන්ම අසල අන්තිමට අන්තිමට වෙනකොට ඒ තත්ත්වයට පත් වෙලා යාමට කි එතකොට අනිත් අය මේ කණින් අහලා අනිත් කණින් පිළිකලා ඒ අසපු පුද්ගලයා ඒ ධර්මයේ කියනකොට ඒවා අද්දක දැක අද්දක දැක හදවතේ පෙනි හදවත තුලින් පෙනිපෙනි පෙනිපෙනි හම්බෙන. එහෙම කරනකොට ප්‍රායෝගික වශයෙන් මෙයා ඒක දකපු නිසා ඒ විදිහට ඒ අද්දකීමක් ලබන්නට පුළුවන් වෙනවා. එතකොට මෙතන බුදුහාමුදුර ප්‍රකාශ කරන ඒ අර්ථය සහ ධර්මයේ දැනගෙන හරියට ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඌට ප්‍රමුදිත භාවය සිටේ ප්‍රමුදිත භාවය පාණනගිනවා. ඒ ප්‍රමුදිත භාවය නිසාම ප්‍රීතියක් ඇති වෙනවා ධම්ම ප්‍රීතියක් දැනෙනවා. ඒ ධර්මයේ තේරෙනකොට තේරෙනකොට තමයි ප්‍රීතිය වැඩියෙන් වැඩියෙන් තමාගේ සිත තුළ ජනිත වන්නේ. ප්‍රීති මනසකාය උපසම්පතිසේ ප්‍රීතිය ඇති වෙනකොට කය සංසිඳන කයේ බඩ සැහැල් වෙලා ගියා වගේ. කය සමහර තේනවද නැද්ද කියලා නොතේරෙන ආකාරයටපත් වෙනවා. පස්සද්ධකාර සුඛං වේදී බො හිතට කයට සුඛයක් මේ විට ඒ ධර්මය අවබෝධ කර කෙනාට ලැබෙනවා සුඛිනෝ චිත්තං සමාධියති සුඛයටපත් වුණාට පස්සේ සිත සමාධියටපත් වෙනවා මෙන්න මේ සමාධියටපත් වෙන අවස්ථාව ප්‍රායෝගික වශයෙන් ධර්මය දේශනා කරන තැනත් ආදන්නවා අනේහිදී සමාහිතෝ භික්ඛවේ දෙකෝ යතහ භූතං පජානාති ඒකින්ච යතහ භූතං පජානාති ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානාති අං දුක්ඛ සමුදයතේ යතහ භූතං පජානාති අං දුක්ඛ නිරෝධියති පඤ්ඤාස භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතහ භූතං පජානාති මේ විදිහට ශික සමාධිමත් වුණාට පස්සේ එවැනි කෙනාට පුළුවන් ඇත්ත ඇතිශතියෙන් දකින්න කුමක ඇත්තද මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන්ම දැකීමේ ඇත්ත සමුදය සත්‍ය දැකීමේ ඇත්ත නිරෝධය සත්‍ය දැකීමේ ඇත්ත ඒ වගේම මාර්ග සත්‍ය දැකීමේ ඇත්ත ඒ ආකාරයෙන්ම දකින්නට පුළුවන්. නැත්නම් මේවා අනිත්‍ය, මේවා දුක්ඛය, මේවා අනාත්මය කියලා ඒ ඇත්ත දකින්නට පුළුවන්. එතකොට යථාභූතං ඥානං පස්සං නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති. ඉතින් ඇත්ත ඇතිසෙන් දකිනකොට මේ මාසෙේ කලකිරෙනවා. කලකිරෙනකොට නොයල් නැති වෙනවා නොයල් නැති වෙනකොට විමුක්ත භාවයටපත් වෙනවා නිවනට සිටපත් වෙනවා මේ විදිහට මේ ධර්මයන් ශ්‍රවණය කිරීමෙන් නියම ආකාර නිවන් මඟ පෙන්වා දෙන ලබන ශුන්‍යත පරිසංගිතෝ නිබ්බාන පරිසංගිතෝ ධර්මයන් අසන විට කෙනෙකුට නිවනට සිතපත් කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අප පෙර ධර්මදේශන අහලා 15ක් 20ක් විතර ධර්මදේශන අහන ගමන් නිවනට සිතපත් කරගත්තා. මේ ඇයිට මේ කරුණ අපි ඉදිරිපත් කළේ කරන්නේ අප ගැන හුවා දැක්වීමේ මේව පටු පහත් අදහසකින් නෙවෙයි මේ ආයත මේ ධර්මයේ ඇසීමේ තියෙන වැදගත්කම පෙන්වා දීමේ පිරිසිදු අදහසකින් එතකොට බුදුහාමුදුරුවෝ දක්වනා ඉදන් බික්කේ පඨමං විමුක්තායතනං යත්ත බික්කනෝ අපමත්ත සාතාපිනෝ කයිතත්තස බිහෙතෝ අවිමුක්තං වාචිත්තං විමුක්තති අපරික්ඛේනාව ආසං පරික්ඛයන් ගච්ඡති අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති මේක තමයි මහණෙනි පළවෙනි විමුක්තායතනය සිත විමුක්ත භාවයට පත් කර ගැනීමට ආශ්‍රව ධර්මයන් ශේකර ගැනීමට සාක්ෂාත් නොකළ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට තිබෙනවා. මේ විදිහට මේ පළවෙනි විමුක්තායතනය ගැන බුදුහාමුදුරෝ ඒ කරුණු දැක්වුවා. දැන් මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන කාලය තුළදී යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ තුලින් ඒලාගේ අත්දැකීමක් ලබන්නට නොහැකි වුණා නම් ඊළඟට ආශේ දක්වනවා යථාශතං යථා පරියත්තං ධම්මං විස්තරේන පරේෂන් දේශේති ඒ දෙවන විමුක්තායතනය බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන. එසේ අසන ලද ඒ ධර්මය විස්තර වශයෙන් අන් අයට ප්‍රකාශ කරනවා. අද කාලේ ධර්මදේශනා අහන කියන්නේ මා කලිනුත් ඒවා පොත්පත්වල තියෙනවා කටපාඩම් කරගෙන ඒ විදිහටම. නැත්නම් අපේ ධර්මදේශනා අහලත් ඒවා ඒමම කියන අවස්ථා තියෙනවා. ඒ ඇයත් ඒක ගිරව් වගේ මතක තබාගෙනයි කියන්නේ. එහෙම පරේෂණ ධම්මං දේශේතිනේ අන් අයට එහෙම ධර්මයේ දේශනා කරනව නෙවෙයි තමන් මේ කියන ධර්මයේ අවබෝධ කරගෙන තමන්ගේම අවබෝධයෙන් මේ ධර්මයේ අන් අයට කියලා දෙන්නේ අන්න එහෙම කියලා දෙනකොට අත්ය ගැන අවබෝධයක් ඇති වෙනවා ධම්මයේ ගැන වේදයක් අවබෝධයක් ඇති වෙනවා ඒ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී තත්ත්වයට සිටපත් වුණාට පස්සේ අර කලින් කියපු විදිහකම සමාධියට සිටපත් වෙනවා ඊට පස්ව විමුක්ත භාවයට සිටපත් කරගන්න පුළුවන් මේ සඳහා මේ ඇට නිදර්ශනක් වශයෙන් මා කියන්නම් හේමක කියලා සූත්‍රයක් තියෙනවා මේ හේමක කියන ආමුද්‍ර වශයෙන් වෙලා හිටියේ වැඩි හිටි භික්ෂුන් වහන්සේලා 50කට පෙර හිටියා මේ තේමක ස්වාමීන් වහන්සේගෙන් විමසනවා දැන් අසනීපේලා සිටින නිසා උඹ පංචස්කන්ධ ධර්මයන් ආත්මය කියලා ගන්නවද මම මගේ කියලා ගන්නවද එතකොට ප්‍රකාශ කරනවා නේ මම කිසිම රූපේ ආත්මය කියලා ගන්නෙත් නෑ වේදනා සංඥා සංකාර විඥාන කිසිවක්ම මම ආත්මය කියලා ගන්නෙ. ඒවා පැහැදිලිව මම අනාත්මයි කියලා දකිනවා. එහෙනම් ඔබ රහත් වෙලාද? නෑ නෑ මම රහත් වෙලත් නෑ. එහෙම තමයි ප්‍රකාශ කරනවා. මම රහත් වෙලත් නෑ. නමුත් මේ පංචස්කන්ධ ධර්ම එකක්වත් මම ආත්ම කියලා ගන්නෙත් නෑ. නමුත් මගේ සිත තුළ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙනවා, අස්මිමානය තියෙනවා, ඒ අනුශය තියෙනවා. ඉතින් මේදී ඒ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා විමසනවා කේමක හාමුදුරන්ගෙන් රූපය තුල මම කියලා කෙනෙක් සිටිනවා කියලා ඔබ ගණන් ගන්නේ නැත්නම් රූපයෙන් බැහැර වෙන මම කියලා මගේ කියලා ගන්නට දෙයක් තියෙනවා කියලා ඔබ හිතනවා. වේදනාව තුළ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමද මම වෙමි කියන අදහසද තියෙන්නේ නැත්නම් වේදනාවෙන් බැහැර වෙනත් ධර්මයක් පිළිබඳවද මේ මම වෙමි කියන අදහස තියෙන්නේ මෙලෙසින්ම සංඥාව ගැනත් සංඥාව ගැන සංඛාර ගැන විඥාන ගැන ඇසුවා විශේෂයෙන් බුදු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා නැහැ මම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් මහම එක එකක් අරගෙන මේවා මමය මගේ කියලා හිතන්නේ ඒවා තුළ මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම කොහෙත්ම නැහැ මේ පංචස්කන්ධ ධර්ම තුළ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම කොහෙත්ම නැහැ ඒත් මම රහත් වෙලා නැහැ ඊට පස්සේ රහත් වුණාට පස්සේ යස්මිමානෙ නිරුද්ධවන්නේ ඒක උපමාවකින් කියන තේමක හාමුදුරුවෝ උන්වහන්සේ ප්‍රකාශ කරන මලක සුවඳක් තිබෙනවා. මේ සුවඳ තියෙන්නේ මලේ පාටය කියලා කියනවා නම් ඒක හරියද? ඉතින් කියනවා වැරදි. මේ මලේ සුවඳ තියෙන්නේ රේණු වල කියලා කියනවා නම් ඒක හරියද? ඒකත් වැරදි. මලේ සුවඳ තියෙන්නේ මල් පෙති කියලා කියනවා නම් ඒක හරියද? ඒකත් වැරදි. එහෙනම් කොහොම කිව්වොත් ඒක හරි. මලේ සුවඳ තියනවා කිව්වොත් තමයි හරි. අන්න ඒ වගේ තේමක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙලෙසින් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම මම කියලා මම කියලා කෙනෙක් සිටිනවා කියලා මම ධර්මයේ කරන්නේ නමුත් මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙනවා අනාගාමී වූ කෙනෙක් තුලත් මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන ඒ මානය ඒ අස්මිමානය තියෙනවා ඒ මාන අනුශය තියෙනවා ඒකෙහි ඡන්දයක් රාගයක් තිබෙනවා ඉතින් ඔහු පසුකාලීනව ඒ අනාගාමි තත්ත්වයටපත් වූ තැනැත්තා පසුකාලීනව පංච සුපාදානස්කන්ධයේ සෝධ්‍යාඥාන පස්සේ වෙති මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටින විට ඔහුට මේ අස්මිමානය නිරුද්ධ කරන්නට පුළුවන් වෙනවා ඊට පස්සේ ඒ සඳහා උපමාවක් තියෙනවා මේ රෙද්දක් ඡේදී විසින් පිළිබඳ උපමාවක් කියන්නේ මේ කාලයට ගැලපෙන ආකාරයෙන් අපි උපමාව කියවොත් එහෙම අපි හිතමු අපි රෙද්දක් හොදන්න දානවා ලොන්ඩරියකට ලොන්ඩරියකට දැම්මට පස්සේ ගේනකොට යම්කිසි ගඳක් වැනි දෙයක් තියෙනවා ලොන්ඩරියෙන් රෙදි ගෙනාවට පස්සේ එතෙන් මේක පිරිස අපිරිසුදු දේ දැන් පිරිසුදු කරලා තියෙන්නේ. පිරිසුදු කළාට අර දුගඳ ගතිය තියෙනවා. ඒක නිසා ඒව කපුරු වගේ දේවල් දාලා පෙට්ටි එක හරි අල්මාරියක හරි දාලා ටික වෙලාවක් ටික දවසක් තියෙනකොට ඒ ගඳ ගතිය නැති වෙනවා. අන්න එලෙසින්ම මේ අස්මිමානය පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම ගල්බලා වාසය කරන කෙනාට සම්පූර්ණයෙන් ශ්‍රේ වෙනවා කියලා ඕක විස්තර කරන්න පටන් ගන්නවා. හේම කාම්බු. රූපස්කන්ධය ඇතිවීම නැතිවීම මෙහෙමයි වේදනාස්කන්ධය සංඥා සංඛාර විඥානස්කන්ධය ඇතිවීම නැතිවීම මෙහෙමයි සිදුවන්නේ එහෙම ඇතිවීම නැතිවීම මේ විදිහට සිදුවී සිදුවී යනකොට මෙතන ආත්මයක් නැහැ කියන එක සම්පූර්ණයෙන් වැටහෙනවා මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අස්මිමානිය දුරු කරන්නට අනිත්‍ය සංඥාව භාවිතා කරන්නට කියලා අනිත්‍ය සංඥා දෙකේ භාවිතම් වාස්මිමාන සමුග්ඝාතාය අනිච්ච සංඥෝ භික්ඛවේ දෙකනෝ අනත් සංඥා සංඛාති අනත් සංඥේ අස්මිමාන සමුද්ධාතම් පාපුනාති කියක පාඩයක් දැක්වෙනවා අනිත් සංඥාව මහණී භාවිතා කරන්නටය අස්මිමානයේ දුරු කිරීම සඳහා එසේ අනිත් සංඥා ප්‍රගුණ කරන කෙනාට ආත්ම අනාත්ම අනාත්ම සංඥාව පිළිතනවා එවිට ඌ අස්මිමානිය සම්පූර්ණ නිරුද්ධ කරනවා කියලා. ඉතින් මෙතෙන්දි කියන්නේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටීම තුළින් අනිත්‍ය සංඥාව තමයි ප්‍රගුණ කරන්නේ. මේක විස්තර කරලා ඉවර වෙනකොට මේ දේශුන් වහන්සේලා ප්‍රකාශ කරනවා මෙහෙම ඔබ දේශන්නට දෙවි මම මේ ප්‍රකාශ මේ ප්‍රශ්න ගොඩක් ඇහුවේ. ඔබට මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ විස්තර වශයෙන් අන්වයට කියලා දෙන්න පුළුවන්ද කියලා අපිට බලන්න ඕනකම තිබුණා. ඒක නිසායි අපි මේ ප්‍රශ්නේ ප්‍රශ්න මේ විදිහට විමසුවේ. ඉතින් ඒ හාමුදුරුවෝ තමන්ගේම අත්දැකීම් වලින් ඒ ධර්මයේ ඒ විදිහට විස්තර කරනවා. තමන්ගේම අත්දැකීම්ම නෙවෙයි අවබෝධය තුන. ප්‍රායෝගික වශයෙන් තමාම අවබෝධ කරලා තියෙන ආකාරයට අනුව තමාගේම අවබෝධයේ පදනම් කරගෙන ඒ ධර්මයේ විස්තර කරනවා. එමස්මින් තබ්බං වේයාකරණස්මින් බණ්‍යමානේ සත්‍ය සත්‍යමත් සානං තේරාණං වික්ඛුණං අනුපාදාය ආශ්‍රවේහි චිත්තානි විමුච්ඡිස්සු ආශ්මතෝච්ච තේමස්සකාති කියලා දක්වලා තියෙනවා තේමස්සාති මේ දේශනේ ඉවර වෙනකොට මේ දේශනේ අහගෙන හිටපු 60 දෙනෙක් වැඩිහිටි වික්ෂුන් මහන්සියලා ඒ දේශනේ ඉදිරිපත් කරපු කේමක හාමුදුරුවෝ දෙගොල්ලම රහත් භාවය ලැබුවා කියලා සූත්‍රයේ දැක්කේ. ඒ කියන්නේ දේශනේ කරපු අයයි අහපු අයයි දෙගොල්ලම. මේ ධර්මයක් ඥාණයට විස්තර වශයෙන් තමාගේ හදවත තුළින් අවබෝධ වෙන ධර්මයේ ප්‍රකාශ කිරීමෙන් කෙනෙකුට නිවන් ලබන්න පුළුවන් ආකාරය දැක්වීම සඳහා ඉදිරිපත් කළ උපම නිදර්ශනක් මායේ තියෙන සූත්‍රය. මේ විදිහට යම්කිසි කෙනෙක් තමා අවබෝධ තමා අසන ලදේ ධර්මයේ විස්තර වශයෙන් සමාගයේම අවබෝධයෙන් යම්කිසි කෙනෙකුට ඉදිරිපත් කරන්නට පුළුවන් නම් එසේ කරන විට ඔහුට අත්ය පිළිබඳව ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් ඇති වෙන විට සමාධිය ආදී ධර්මයන් වැඩෙනවා ඒ තුනේ සිට නිවනටපත් කරගන්නට පුළුවන් වෙනවා මේක තමයි දෙවන විමුක්තායතනේ තුන්වන විමුක්තායතනේ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරන අර විදිහට ධර්මයේ ශ්‍රවණය කරනකොට එහෙම ප්‍රතිඵලයක් ගන්නෑ මේ විදිහට ධර්මයේ අන් අයට විස්තර කරන්නෙත් නෑ නැත්නම් විස්තර කරන විට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නෙත් නෑ ওই දෙකෙන් කවරක් හරි එතකොට එවැනි කෙනා යථාශතං යථා පරියත්තං ධම්මං විස්සාරේන සද්ධායන් කරෝති එසේ අසනලද ධර්මය විස්තර වශයෙන් සත්‍යයනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම පාඩයක් කියුවාට පස්සේ ඒක විස්තර වශයෙන් සත්‍යයනා කරනවා. මේකට මතක මතක තියෙන සූත්‍රයක් ගැන අපි හිතමු ගිරිමානන්ද සූත්‍රය කියලා. බොහෝ දෙනෙක් ඒක විවහාර කරන සූත්‍රයක්. සංඥා 10ක් තියෙනවා. ආනාපාන සතියත් එක්ක සංඥා 10ක්. එතකොට අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිත්‍ය සංඥා සහ ආනාපාන සතිය ඔය කරුණු 10 තියෙන්නේ ඒ ගිරිමානන්ද සෝතේ. ඉතින් මේක විස්තර වශයෙන් සත්‍යයනා කරන සත්‍යයනා කරන්නේ නිකන් නෙවෙයි. ඒ ධර්මයේ දැක දැක දැක දැක දැන් මම බොහෝ විට මේ කියනකොට ඒ ධර්මයට බැහැලා ඒ ධර්මයේ දැක දැක කියන්නේ අනිත්‍ය සංඥාව කියනකොටම පංචස්කන්ධයේ අනිත්‍යතාවය කියනකොට අනිත්‍ය දැක දැක ඒක අවබෝධ විවිධකී සත්‍යඥාන කරනවා. නැත්නම් අනාත්ම සංඥාව කියනකොට අනාත්මයේ දැක දැක ඒක අවබෝධ විවි සත්‍යඥාන කරනවා. විරාග සංඥාව කියනකොට මේවා කෙරෙහි සම්පූර්ණ කලකිරීම ඇති කරගෙන ඒ සත්‍යඥාන කරනවා නම් නැත්නම් පිළි සුබ සංඥාව තියෙනකොට පංචස්කන්ධේ රූපස්කන්ධේ තියෙන සුබ ස්වરૂපේ දැක දැක දැක දැක සත්‍යඥාන කරනවා මෙන්න මේ විදිහට කටයුතු කරන කෙනෙකුට අර කලින් කියපු විදිහටම අර්ථය පිළිබඳ අවබෝධයක් ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබන්නට පුළුවන් දැන් අපි හිතමු ධම්මදක්කම් පවත්තන සූත්‍රය කියනවා කියලා චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කියනකොට Tamanට පැහැදිලිව පෙනෙනවා නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්. දුක කියන්නේ කලින් නොඇසූ විරූප මේ ධර්මයන් කෙරෙහි මේ දුක මේකයි කියලා මට පැහැදිලිව දැන් අවබෝධ වෙනවා කියලා අවබෝධ වෙන එක දැක දැක කියනවා. සමුදේ සත්‍ය මේකයි කියලා පෙර වැටවි වැටහි කියනවනම් මෙන්න මේ ආකාරයෙන් ඒ ධර්මයේ සත්‍යඥාන කරනවා නම් එවැනි කෙනෙකුට අර කියපු අර්ථපරිසංවේදී ධම්මපරිසංවේදී කියන කොටස් දෙකම අත්දකින්න පුළුවන් අර්ථය අවබෝධ වෙනවා ධර්මය අවබෝධ වෙනවා. එසේ අර්ථය සහ ධර්මය අවබෝධ වීම තුළින් කෙනෙකුට සිත සමාධියටපත් කරන්න දක්වන සමා විදර්ශනා වශයෙන් ඇති වෙන සමාධියක් හෝ සමත වශයෙන් ඇති වෙන සමාධියක් ඒ සමාධිය ඉක්මවා යමින් එයින් එහාට ලැබිය යුතු නිවන අවබෝධ කරන්නටත් ඒ ධර්මයේ සත්‍යඥානා කරන කාලය තුළදීම පුළුවන් වෙනවා මේක තුන්වෙනි විමුක්තායතනේ ඉතින් මේ දෙවෙනි ධර්ම දේශනා බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ පාඩ මතක තබාගෙන සත්‍යනා කරන්නට බැරි නම් මේක කරන්නට බෑ. බුදුහාමුදුරන්ගේ වචන සත්‍යනා කරනවා වගේ අපි මේ සිංහලෙන් කියන තේරුමක් සත්‍යනා කළාට ඒක හරියන්නේ වැඩක් නෙවෙයි. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ වචන වල තියෙනවා පුදුම මිහිරක්, ඒ වගේම පුදුම අනුප්‍රාසමේ රසයක්, ඒ වගේම මේක ගැද්දලා තියෙන මේ මේ වචන වල පුදුම බලයක්. සිංහල වචන කියනවා වාගේ නේ උන්වහන්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන්ම ප්‍රකාශ කළ වචන අපි සත්‍යානා කරනවා අද කාලේ ප්‍රචලිත වේගෙන යනවා මේ පාළි ඕනෙන්නේ ඕවෙන් නැති වැඩක් නෑ සිංහලෙන් පිරිච්චියමු ඔය විදිහට දේවල් තමයි ලංකාවේ පුරා දැන් දුර්මත ප්‍රචලිත වෙවි තියෙන්නේ නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතේ බුද්ධ භාෂිතේ තියෙන වචනාංශමය මොකක්ද කියලාවත් දන්නේ ඉතින් මේ විදිහට සත්‍යානා කරන්න බැරි නම් අඩු වශයෙන් ඒ අසන ලද ධර්මයන් කියවන ලද ධර්මයන් නැවත නැවතවත් අසන්න බලන්න. අර කලින් කියපු විදිහට අසන්නතෝ. ඒ තුන්වෙනි විමුක්තායතනේ ඊළඟට හතරවෙනි විමුක්තායතනය ගැන බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරනවා යථා සුතං යථා පරියත්තං ධම්මං තේසස අනුවිතක්කේති අනුවිචාරේති මනුස්සානු උපෙක්කති එසේ අසන ලද කියන ලද ධර්මය තමන්ගේ දැන් අසන ලද මේ ධර්මය කලින් කියපු අවස්ථා තුනෙින්ම තුනම කළෙත් නැහැ නැත්නම් ඒ තුනම කළත් ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නටත් නැතුණා නම් ඒකේ තියෙන අර්ථය ධර්මයේ මොකද්ද කියලා හිතින් නැවත නැවත නැවත නැවත විමර්ශ විමසා බලනවා. කියපු දේ මතක තියාගෙන සිහිපත් කරනවා කියන එකක් නෙවෙයි මෙන්න අදහස් කරන්නේ. දැන් මම ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරුගේ පාඩේ විතරයි ගන්න. ඒ පාඩේ ගත්තාට පස්සේ මගේ හිතට වැටහෙනවා, පෙනෙනවා මේකට අදාළ සියලුම කරුණු එක මොහොතකදී. ඒකයි අපි මේ ඉදිරිපයවැනි දේශනාවයි අපි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක ඒ චේතසා අනුවිතක්කේති අනුවිචාරයේති මනසං පෙක්කති කියන කොටස. මනසින් ඒක අපි විමසනවා මේකේ අර්ථය මොකද්ද මේකේ මේකෙන් ධර්මයේ ප්‍රායෝගික වශයෙන් මතුවෙන්නේ කොහොමද ඒක නැවත නැවත කොහොමද විමස විමස බලනකොට අර්ථය මතුවෙන්නේ ඒ වගේම මේකෙන් නිවනට මතු කරගත හැකි සිත නිවනටපත් කරගත හැකි කෙසේද කියන කරුණ තමන්ගේ හිතින්ම තමන්ට දකින්නට පුළුවන් වෙනවා අන්නේ දකින ආකාරයෙන් මේ ධර්මයේ ගැඹුරින් ගැඹුරින් විමස විමසා විමස විමසා බලන්නට ඕනේ නුවණින් යුතුව ඉතින් මේ මේ ධර්මයේ අහනවා එකතරයි අහන්නේ ඊට පස්සේ ඒක අහන්නෙත් නෑ. ඉතින් ඒ මහල නිවන් යන්නට පුළුවන් කියලා හිතන්නටත් බෑ. මොකද ඒ තරම් පාරමී සත්‍යයක් නැති නිසා. එම නිසා මේ ධර්ම දේශනා නැවත නැවත අහන්න අහලා ඒ අපි කියපු විස්තරයට අනුව නෙවෙයි ඒ ධර්ම කාරණාව තේරුම් අරගෙන තමන්ම අවබෝධ කරගන්න බලන්න විවිධ විවිධ පැතිකඩ වලින් ඒ කියන්නේ මේ ධර්මයේ අර්ථය මොකද්ද? මේක මේක තුළින් නිවන් ලබා ගත හැකි කෙසේදාදී වශයෙන් ඒවා නුවණින් විමසන්න. මනසින් නැවත නැවත විමස විමසා විමස විමසා බලන්න. එහෙම බලන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආය ධර්මයේ ගැන අත්පත්සංවේදී භාවය සහ ධර්මපත්සංවේදී භාවය ලබන්නට පුළුවන් එවිට ඔහුගේ සිත තුළ හෝ ඇයගේ සිත තුළ සමාධිය දිනු කර ගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ සමාධිය එක්මවා යමින් නිවනට සිතපත් කර ගන්නටත් පුළුවන් වෙනවා. මේකට මහණෙනි මම කියනවා හතර වෙන විමුක්තායතනය කියලා උන්වහන්සේ දක්වනවා. ඊළඟට පස්වෙනි විමුක්තායතන විමුක්තායතන කියන්නේ නැවත මම ප්‍රකාශ කරන දිවනට සිත්පත් අක්කර ගතියකි ක්‍රමවේදයක්. ක්‍රමවේදයක් පහක් මේ කියන්නේ. පස්වෙනි එකේ ධර්මයන් පිළිබඳ තමයි. නමුත් ඒ ධර්මයේ අර්ථය විමසීමක් ගැන නෙවෙයි කතා කරන්නේ. උන්වහන්සේ ප්‍රකාශන අපිච පාස අන්‍යතන සමාධි නිමිත්තන් සුද්ධහිතං හෝති සුමනිස්සරණං සූපදහරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. ඒ පස්වෙනි විමුක්තාවචනයේ විස්තර කරපු වචන. මේ ධර්මයේ අහන විට සමාධි නිමිත්ත සමාදේශිතද පහළවන්න. අපි හිතන ශූන්‍යතාවය ගැන ධර්මයක් ඉදිරිපත් කරන මේ ශූන්‍යතාවයේ දර්ශනය වුණා නම් සමාදේශිතද ඒක සමාධි නිමිත්තක්. නැත්නම් අනාත්මය ගැන මෙනෙහි කරන විට අනාත්මය ගැන ධර්මයක් දේශනා කරා නම් ඒ අනාත්මය ගැන දේශනා කරන විට මේ සියල්ලම ටිකක් නිරුද්ධ වෙලා ගියා වාගේ දැක්කනම් එහෙම නිවිලා ගියා වාගේ දැක්කනම් ඒක සමාධි නිමිත්තක්. නැත්නම් සමාධියට යොමු වන ආකාරය ධර්මයක් දේශනා කරන විට තමාගේ සිතට යම් කිසි සමාධියක් ඇති වුණා නම් ඒක සමාධි නිමිත්තක්. සමාධියක් ඇති වෙන්නේ නැතුව හරි සමාගයේ සිට නිශ්චල වෙලා ඒ කියන්නේ ධ්‍යාන මට්ටමටපත් වෙලා නැහැ නිශ්චල වෙලා සිට සංසම් වෙලා සාන්ත භාවයටපත් වුණා නම් ඒක සමාධි නිමිත්ත. මේ ආකාරයෙන් විදර්ශනා වශයෙන් හෝ සමත වශයෙන් ඇතිවන ඇති කරගත හැකි සමාධි නිමිති ගොඩක් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. එතකොට මේ කවර සමාන්‍යතන සමාධි මිත්තන් මේකෙන් කවරක් හරි සමාධි මිත්තක් ඇති වුණාට පස්සේ ඒක සුඛිතං හෝති සමනික සමනිකතං සූපධාරිතං සුපටිවිද්ධම් පඤ්ඤාය මේ සමාධි නිමිත්ත අරගන්නවා සමාගයේ සිටින් ඒක තේතට අවබෝධ වෙනවා ඒක මනවින් නුවණින් විමසනවා විමසන්නේ කොහොමද ඒ සමාධි නිමිත්ත ඇති වුණාට පස්සේ මේකම් අபிසංකත අபிසංචේතිත ධර්මයක්. ඒ කියන්නේ තමාගේ සිත තුළින් නිර්මිත කරගත්තු යම් ආකාරයකින් සිත හැඩගැස්වීම නිසා සිත පුහුණු කිරීම නිසා අත්දැකපු දෙයක්. අප විසින්ම ඇති කරගත්තු දෙයක්. ඒක ඉබේ ඇතිවෙන නෙවෙයි. ඒක ඇතිවීමට සුදුසු වන ආකාරයෙන් සිත සැකසෙනවා. ඒකයි අபிසංකත අபிසංචේති කියන්නේ. යම් කෝපන කිංච අபிසංකතං අபிසංචේතිකං තද නිච්ඡං නිරෝධ ධම්මන්ති පදානාති. මෙන්න මේ අபிසංකත වශයෙන් අபிසංචේතිත වශයෙන් ඇති වුණා වූ මේ සමාධි නිමිත්තන් තද්ද නිච්ඡං තං අනිච්ඡං ඒක අනිත්‍යයි. නිරෝධ ධම්මං නිරුද්ධ වී යනවා. තෝ තත්තිතෝ ආශානං කහං පාපුණාති යන්නේ විතෝට ආශ්‍රයශය කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට මේ සමාධි නිමිත්තත් අනිත්‍ය වූ දර්ශන දෙයක්. ඒ වගේම අනිත්‍යයට යන නිසාම නිරුද්ධ වී ගියාට පසු කිසිවක් ගන්නට ශේෂ නොවන නිසාම ඒවා අනාත්ම වූ ධර්ම කියලා අවබෝධ කරගත්තු කෙනෙකුට ඒ සමාධි නිමිත්තම පාදක කරගෙන නිවනට සිතපත් කරගන්නට පුළුවන් මේකට කියනවා පස්වෙනි විමුක්තායතනය කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විමුක්තායතන පහක් මෙම සූත්‍රයේ දක්වලා තියෙනවා. අංගුත්තර නිකායේ මේක තිබෙන්නේ විමුක්තායතන සූත්‍රය. එතකොට මේ ඇයිට තේරෙන්නට ඕනේ නියම ධර්මය ශ්‍රවණය කිරීමේ තියෙන වැදගත්කම කොහොමද කියලා. අපි මේ දක්වා ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නේ නිවැරදි ආකාරයෙන්ද කියන එකත් තේරුම් ගත යුතු වෙනවා. මේ දක්වා දැන් ධර්මයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්නට නොහැකි වුණේ අපේ බරද්දෙන් නේද කියන කරුණ මේ ඇයිට දැන් තේරෙන්නට ඕනේ. මේ වැරදි ටික හදා ගන්න. හදාගත්තේ නැත්නම් ඉදිරියේදී කරනු ලබන දේශනාවලිනුත් මේ ඇයට ප්‍රයෝජනයක් ගන්නට ලැබෙන්නේ නැහැ. අපේ හදවතින් දැක දැක යම් ධර්ම ඉදිරිපත් කරන නිවන ලබා ගැනීමට හේතු වන ධර්ම දේශනා ඒ විදිහට මේවා දකින කෙනෙකුට තමයි ඒ වගේ අත්දැකීම් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අර කලින් කරන ලද ධර්ම දේශනා තුළින් තමාට ඉතාම පැහැදිලි වශයෙන් තේරෙන තමාගේ සිත ප්‍රසාදයට සතුටට පත්වන කවර හෝ දේශනාවක් හරි දෙකක් හරි කීපයක් හරි තියෙනවනම් ඒ වාගෙන් එකක් හෝ දෙකක් හරි කීයක් හරි තෝරාගෙන ඒකම නැවත නැවත නැවත නැවත අහන්න 10 12ක් නෙවෙයි 15ක් 20ක් නෙවෙයි ඒ කාන්තාවක් මට ප්‍රකාශ කළා පින්සිකෝපම සූත්‍රයේම ස්වාමීන් වහන්සේ මා සමඟ 25 සැරයක් දැන් ඇසුවයි කියලා. මට දැන් මේ සූත්‍රයේ කටපාඩම් මම මේක මම කියව හැමනම් ලියාගෙන ඉන්න කියලා. ඒ හැමම ලිව්වා කටපාඩම්. එයා. ඒකදී හය අවස්ථාවකදී ආ නිවනට සිතපත් වුණා මේ ඒ සූත්‍රයේ ඒ විදිහට අශීන තුලින්. ඒ කියන්නේ එකම නිවන එකම මාර්ගඵලයට අවස්ථා හයකදීම ධර්ම දේශනා අසන කාලය තුළදී සිතපත් කරගන්න හැකියාව ලැබුණා. මම මේ කීවේ මේ ධර්ම දේශනා ඇසීමේ වටිනාකම ඒක ඇසියුත්තේ කෙසේද කියන කරුණ තේරුම් යාම සඳහා මේ ආකාරයේ කරුණාවෙන් කරුණ ටිකක් එතකොට ඒ විදිහට පිළිපැද්දොත් එimhe ධර්මය ශ්‍රවණය කිරීමෙන් මේකට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වේවි. ඒකම ප්‍රයෝජනක්ගෙන මේ ජීවිතයේදී හෝ මතු භවයකදී හෝ නිවන් ලබා ගැනීමේ ලබා ගැනීමට ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් අප මේ කෙටි දේශනාව දැන්වීම කරනවා. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාජ කියන පාඨයකින් ආකාශත්හාජ බුම්මත්තා දේවානංගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාජ බුම්ම සහ දීවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාදි බුම්මත්හා දීවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති සාසනේ කරන්නේ ඊනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛය වහන් හෝතු සම්බ දුක්ඛා සමිච්ඡතු මේ කුදේශීලම් කුසල සත්‍යයෙන් මේ ඇට කිමිනේ සැනසීමට වාසනාව ශක්තිය දා වේවා. අභිවාදන ශීලස නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිඤ්ජතු සුපත්තේවා නිවස්සල දේවා